සංසුන් වූ සමාධිගත වූ සංසිඳුණු సంతානේක සිතක සතුට සැනසෙල්ල සහ සැහැල්ලුව සහිත සුබ සන්ධ්‍යාවක් සැමටම නිලඹ භාවනා මධ්‍යස්ථානය සමග ඔබ අප මෙසේ සහ සම්බන්ධ වෙන්නේ නිවෙන සිට මාසික සතිපතා කෙරෙන භාවනාමය සාකච්ඡාමය වැඩසටහනේ තවත් එක් පියවරක් සමගයි අපි මෙතුවක් මේ වැඩසටහන් මාලාව පුරාම සාකච්ඡා කළා භාවනා කළා හුස්මත් සමග කොහොමද මේ ගමන යන්නේ හුස්මත් එක්ක කොහොමද හිත නිවාගන්නේ නිවෙන සිත නිවෙන සිත සිත පිළිබඳ සම්පූර්ණ වගකීම තිබෙන්නේ අපිටයි. ඒ සිත පරිහරණය කරන කෙනාටයි සිත පිළිබඳ සම්පූර්ණ වගකීම තිබෙන්නේ. කිසියම් සිතක් කිසියම් සිතක් දැවෙනවද දැවෙනවද එහි වගකීම ඒ සිත පාවිච්චි කරන කෙනා පරිහරණය කෙනා කරන කෙනා බාරගත යුතුයි ඒ වගේම ඒ හිත නිවා ගැනීමේ අයිතිය වගකීමක් තිබෙන්නේ ඒ සිත ප්‍රයෝජනෙට ගන්න කෙනාටයි ඒ වගකීම වෙන කිසි කෙනෙකුගේ ඇඟේ ගහන්න බෑ. එතනදී නිකම්ම හිත නිවෙන්න නිවෙන්න නිවෙන්න කීවට තැන්පත් වෙන්න තැන්පත් වෙන්න තැන්පත් වෙන්න කීවට එහෙම කිව්වට අහන කියන දේ කරන හිතක් නෙමෙයි අපිට තියෙන්නේ. එහෙම කිව්ව ගමන්ම කියන දේ කරනවා නම් හිත මොනතරම් පහසුවක්ද ලේසියක්ද මොනතරම් ඉක්මනින් අපිට මේ ධර්මර අහෝසි කරගන්න පුළුවන්ද නමුත් එය එහෙම වෙන්නේ නෑ අපි කියන දේ තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වෙන කවුරුත් නෙවෙයි අපේම හිත දැන් ඒ නිසා මේ අපි කාට භාවනා අපි කලින් කළ භාවනා කරන භාවනා කරන්න පටන් ගන්න අපි කාට ප්‍රයෝජනවත් වෙන ආකාරයට මේ නිවෙන මඟ සිත නිවන මඟ නිවෙන සිතෙහි අනුපිළිවෙල ගැන අපි එදා සිට මුල සිටම මේ වැඩසටහනේ මාලාවේ සාකච්ඡා කළා. ඒ පිළිබඳ භාවනාමය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව භාවනා කළා. එයින් ඇති වෙන ගැටලු ගැන වරින් වර පොදුවේ සාකච්ඡා කළා. පෞද්ගලිකවත් උපදේශ අවශ්‍යය ඒ පිළිබඳ කතා කළා. කල්‍යාණ මිත්‍රවරුනි අපි කවුරුත් මේ ගෙවන්නේ මහා විනිශ්චිත කාලයක්. හරීම අවිනිශ්චිතයි අපිට මොනවා වෙයිද අපේ අයට මොනවා වෙයිද රටට ලෝකයට මොනවා වෙයිද ඊළඟ අවුරුද්ද තියෙයිද නැද්ද ඉතින් මේවා පිළිබඳ විවිධ වූ විද්‍යාත්මක මත සමිත්‍යාද මේ ඊටාම සුලභව කටින් කට කනින් කන පැතිරෙනවා මේවා අහන ඇහෙන කියන හිතන කතා කරන බොහෝ සිත් කම්පාවටපත් වෙනවා සැලෙනවා අසරණ බවට අනාථ බවටපත් වෙනවා ඉතින් මෙය ගෝලීය මට්ටමින් අඩු වැඩි වශයෙන් කවුරුත් මේ කාලේ මූණ පානවා ඉතින් ඒ තත්වයට කිසියම් කල්යාණ මිත්‍ර අතදීමක් තමා නිලඹ භාවනා මධ්‍ය ස්ථානයේ මේ වැඩසටහන් මාලාව හරහාම කරන්නේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔබ අප සමහර විට සතපුම් සිය ගානක් ඈතින් මේ මොහොතේ ශාරීරිකව සිටින්නේ සමහර විට ලංකාවේ සමහර විට විදේශයක සමහර විට මේ උදේ කාලේ සමහර විට රාත්‍රියේ ඒ කොහොම වුණත් මේ භෞතික වේලාවයි භෞතික අවකාශයයි වැදගත් නැහැ. ඒව නොවැදගත් කාරණා අපි භෞතිකව කොහෙද ඉන්නේ මොන වෙලාවේද ඔරලෝසු වෙලාව වැදගත් නැහැ. මෙතනදී අතිශයින්ම සංවේදී සහ අතිශයින්ම හෘදයාංගම කාරණිය තමයි මේ කල්යාණ මිත්‍ර සහ සම්බන්ධය. කල්යාණ මිත්‍ර දානය. ඒ අපි හැම දිනාටම ලොකු ශක්තියක්. කල්යාණ මිත්‍රත්වයේ මුල් කරගෙනයි හැමදෙනාම මේ වැඩසටහනට දායක වෙන, නිධානය කරන, අනුග්‍රහය දක්වන හැමදෙනාම ඒ සඳහා ස්වේච්ඡාවෙන් අප කැප වෙන්නේ. ඉතින් කල්යාණ මිත්‍රේනි මේ ශක්තිය අපේ පපුවටම දැනෙන මේ ශක්තිය අපි තනි නෑ කියන ඒ ශක්තිය ඒ හැඟීම ඒ පරිසරයේ වටපිටාව වාතාවරණය හරි වටිනවා. හරි වටිනවා. අපි ඈතින් හිටියට හදවතින් ආධ්‍යාත්මිකව හරි සමීපයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසාම මේ වැඩසටහන අපි කාටත් අපිටම කියන අපිටම ගැළපෙන අපේම ප්‍රශ්න ගැන අවධානය යොමු කරන අපි කොතන හිටියත් ඒ ඉන්න තැනට සුදුසු ආකාරයට කෙරෙනවා ඒ අපි හිතාමතා සැලසුම් කර කරන දෙයක් නොවේයි දහම විසින් සිදු කරනු ලබන ප්‍රතිහාරය. ඉතින් එහි ගෞරවය එහි අපේ ප්‍රශංසාව කෘතවේදීත්වය හිමි වේ යුත්තේ ශ්‍රී සද්ධර්මයටයි. හුස්මත් සමග කරන භාවනාව බොහෝ දිනෙකට ගැලපෙනවා. නමුත් එය අපහසු යෝගීනුත් සිටිනවා. ඉතින් ඒ නිසා ධහමේ කොතැනකදීවත් හැම දිනාටම මේ හුස්ම ගැන භාවනා කරන්න කියා පොදුවේ උපදෙස් දීලා නැහැ. විවිධ උපදෙස් තියෙනවා විවිධ කමඨහන් තිබෙනවා. ඉතින් මේ කොයි කමඨහනෙනොත් අපි එක තැනකට එකතු වෙනවා මේ සමාධිය කියන තැනට ඒ මං සංදියට තමයි මොන පාරෙන් ආවත් අපි පැමිණිය යුත්තේ සමාධිය අපි මුලින් අවධානය යොමු කරමු මේ හුස්මත් එක්කෙන සමාධිය කොහොමද මේ සමාධිය නැමැති ඒ මධ්‍ය වූ ස්ථානයට අපි හුස්මත් එක්ක එන්නේ කියලා. අපි දන්නවා මුලින් අපිට මුලින්ම මේ හුස්ම ගන්නවද පිට කරනවද හොයා ගන්න බැහැ. ඒ පමණට හුස්ම වේගවත් අපි ප්‍රමාදයි. ඉතින් හුස්ම වේගෙන් එනවා යනවා. අපි එක හුස්මක් ගැන හිතනකොට තව හුස්ම කීපයක් ඇවිත් ගිහින්. සමහර විට අපි හුස්ම ගන්නවද පිට කරනවද අපිම දන්නේ නැහැ. <clears throat> කොහොම වුණත් කලබලයක් නෑ අපිට වාඩි වුණු ගමන් හුස්ම දැනෙන්න ඕනෑයි කියන ආතතිය නෑ ආතතියෙන් කල නොහැකි එක දෙයක් තමා භාවනාව. ආතතියෙන් කරන්ට බෑ භාවනාව. ඉතින් අපිට සිදු වෙනවා ආතතිය අඩු වෙනකල් කොහේ ඉන්න. කොහේ ඉන්න. වාඩි වෙලා ඇස් වහගෙන නැතිනම් ඇස් අඩවන් කරගෙන ඔහේ ඉන්න වෙනවා. ඔහේ ඉන්න වෙන්නේ හුස්ම දැනෙනකල් නොවේ අර ආතතිය නැති වෙනකල්. අදිස්සිය මං මට තියෙන විනාඩි 15යි භාවනා කරන්න. ඒ විනාඩි 15 කොහොම හරි ආනාපාන සතිය කරන්න ඕනේ. හුස්ම දැනගන්න ඕනේ. කියන්නේ හදිස්සිය ඔරලෝසුවත් එක්ක ඊළඟ වැඩේත් එක්ක හදාගෙන තියෙන ආතතිය ඉවර වෙනකල් ඔහේ ඉඳ වෙනවා. ආතතියත් එක්ක භවනා කරන්න බෑ. එහෙම අපි කොහේ සිටින විට කිසිවක්කට විශේෂ අවධානයක් යොමු නොකර ඔහි වාඩි වෙලා ඒ වාඩි වුණු ඉරියව්වත් සමග සිටින විට අර ආතතිය අඩු වෙනවා අපිට අමතක වෙනවා කාලය මේ ඊටාම වැදගත් දෙයක් භාවනාවේදී කාලය අමතක කරලා දාන්නට තියෙන්නේ සීමිත කාලයක් වෙන්න පුළුවන් එය ගැටලුවක් නැහැ. නමුත් භාවනාවට වාඩි වුණාම කාලය අමතක කරන්න. ඒ කාලයෙන් අපිට ඈත් වෙන්න පුළුවන් නම් කාලයත් එක්ක අපි හදාගෙන තියෙන පටලැවිලි වලින් නිදහස් වෙන්න පුළුවන් නම් අන්න ආතතිය අඩු වෙලා මනස සැහැල්ලු වෙනවා මනස සැහැල්ලු වෙනකොට හුස්ම දැනෙන්න පටන් ගන්නවා ඉතින් ඒ දැනෙන හුස්මත් එක්ක අපි පුංචි ගමනක් යනවා. හරීම සරල ගමනක්. හරියට මේ වම දකුණ කියලා යන ගමන් තියෙන්නේ. ඒවා කොහෙවත් යන්න යන ගමන් නෙවෙයි. නිකම්ම නිකං වම දකුණ වම දකුණ වගේ පුහුණුවක්. හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. ඇතුල් වෙනවා, පිට වෙනවා. ඉතින් අපි බලනවා මොනතරම් හුස්ම වාර ගානක් අපිට එක දිගට දැනගන්න පුළුවන්ද? සමහරට එක හුස්මක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. හිත දුවනවා, අමතක වෙනවා, සියල්ල අමතක වෙනවා. සෑහෙන වෙලාවකට පස්සේ මතක් වෙනවා. මතක් වුණාම සමහර විට පසුතැවෙනවා. ඉතින් අන්න දෙවෙනියට අතහරින්න තියෙන මානසික ගතිය තමයි පසුතැවීම මුලින් ආතතිය දෙවෙනියට පසුතැවීම දැන් මේ හිත ආපහු ආවනි භාවනාවට ඇයි පසුතැවෙන්නේ දැන් මේ වර්තමානයේ හිත ආවට පස්සේ ඒ මොහොත පසුතැවීමට අපි පාවිච්චි කරනවා නම් අතීතය ගැන ඒ මොහොතත් අපිට නැති වෙලා යනවා ඒ නිසා ඒ නිසා සතුටු වෙන්න හිත දිව්වා කියලා දැනගත්තාම සතුටු වෙන්න. එය උත්සාහයෙන් ඇති කරගත යුතු සතුටක්. සතුටු වෙලා ආයෙත් අපි හුස්ම ගැන බලනවා. ආ දැන් මොකද වෙන්නේ? හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. දැන් මේ විදිහට භාවනා කරනකොට අන්න අපිට තේරෙනවා මේ අපි ස්වභාවික හුස්ම ගැන භාවනා කරනවා නොවේ හිතලා හුස්ම ගන්නවා හිතලා හුස්ම පිට කරනවා හුස්ම ඇතුල් වීම පිටවීම ෘතීමයි කියන එක තේරෙනවා. දැන් මේ කොහොමද ස්වභාවික කරගන්නේ? ස්වභාවික කරගන්න 아무තු ක්‍රමයක් නෑ. හුස්මට තිබුණු අවධානය අතාරින්න. බලහත්කාරයෙන් කිසි දෙයක් ස්වභාවික කරන්න බෑ. බලහත්කාරයෙන් උත්සාහ කරන විට සියල්ල કૃතිම බවට පත් වෙනවා. ඉක්මනට තිබුණු අවධානය අතාරින්න ශරීරයට හිත යොමු කරන්න බලන්න ශරීරය කොහොමද තියෙන්නේ ඒ ශරීරයට අපි හිතගෙන සැනින්ම ඉරියව්ව පිළිබඳ සතිමත් වූ මොහොතේම හුස්ම ස්වභාවික වෙනවා ස්වභාවික කරන්න බෑ කළ නොහැකි දේවල් වලින් එකක් තමයි ස්වභාවික කිරීම තව කීපයක් තියෙනවා ඒක එකක් තමයි ස්වභාවික කරන්න බෑ අපිට කිසි දෙයක් අපි උත්සාහ කරන නිසා අනවශ්‍ය විදිහට දේවල් કૃතිම වෙනවා ස්වාභාවික වෙනවා. ඒ උත්සාහය අතහැරියාම නැවත පද්ධතිය යථා තත්ත්වයටපත් වෙනවා. දැන් මේ කියන හැම දෙයක්ම ඔබ අප හැම දිනාම අඩු වැඩි වශයෙන් අත්දකිනවා. ඒ හුස්ම ස්වභාවික වුණාම නැවත දැනගන්න මේ ආස්වාසය මේ ප්‍රස්වාසය ඉන් පස්සේ අපිට තේරෙනවා හිත දුවනවා දුවනවා හැබැයි එයාම ආපහු එන බව. අපි ගේන්න ඕනේ ඒ හිත ආපහු එනවා. දැන් Tamante එන්න තැනක් තියෙනවා. ඒත් මේ හිත ඔහේ රස්ති ආදු ගැහුවා Tamante කියලා තැනක් නැතිව. හරියට වීදි දරුවෙක් වගේ Tamante කියලා ඉන්න තැනක් නැති, ගෙයක්, දොරක්, නිවහනක් නැති වීදි දරුවෙක් වගේ ඔහේ රවුම් ගහපු හිතක් තියෙන්නේ සසර පුරාම. ඒ හිතට සංසාරේ පළමු වතාවට මහගේ මුණ ගැහෙනවා. Tamange නියම උරුමස්ථානයේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා පුරුද්දට රස්තිය ආදු ගැහුවත් gedara මතක් වුණාම අපහුව වෙනවා. දැන් ආපහු එන පාර දන්නවා. මුලින් දැනගෙන හිටියේ නෑ අපිට සිද්ධ වුණා මුලින් අතින් අල්ලගෙන හිත එක්ක එන්න. දැන් හිත ආපහු වෙනවා. ආපහු ආවහම අර දුවන්න කලින් දැනුණට වඩා ප්‍රබලව හුස්ම දැනෙන්න පටන් ගන්නවා. කලින් තිබුණට වැඩිය බොහොම පැහැදිලිව ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරලා දැනගන්න පුළුවන්. ඉතින් එතනදී හිතම ආපහු එනවා හිත වඩා පැහැදිලිව භාවනා අරමුණ කමඨහන දකිනවා විස්තරාත්මකව දකිනවා මුළු ආස්වාසයම දකිනවා මුළු ප්‍රස්වාසයම දකිනවා ආස්වාසයේ අංශුවක් වලිගේ විතරක් නෙවෙයි මුළු ආස්වාසයම දකිනවා මුළු ප්‍රස්වාසයම දකිනවා ඉතින් මේ සිත දුවනවා ඒ සිතම ආපහු වෙනවා ඇවිත් කලින් දුටුවට වඩා වැඩි විස්තර අපිට වාර්තා කරනවා වර්තමාන හුස්ම ගැන ඒ පරිවර්තනයේදී හිත හරි සතුටටපත් වෙනවා. එහෙම සතුටක් සමහර විට ජීවිතේ කවදාවත් හිත විඳලා නැහැ, ලබලා නැහැ. Taman නිසා සතුටු වෙන එක. හිත සතුටු වෙලා තියෙනවා අනුන් නිසා. අනුන් නිසා තමයි හිත හැමදේම සතුටු වෙන්නේ. රහ කෑමක් නිසා, ලස්සන දර්ශනයක් නිසා, මිහිරි හඬක් ප්‍රශංසාවක් නිසා සුවපහසු වින්දනයක් නිසා ලස්සන සුන්දර අනාගත බලාපොරොත්තුවක් නිසා හිත සතුටු වුණා. හැබැයි ඒ හිත සතුටු උනේ අනුන් නිසා, බාහිර දේවල් නිසා. පළමු වතාවට හිත Taman ගැන සතුටු වෙන්න පටන් ගන්නවා. ඒ සතුට හරි වටිනවා. හිත හිත තුලින්ම උපදින සතුටක් භුක්ති විඳින්නට පටන් ගන්නවා. <clears throat> ආශ්වාසයේදී තේ සතුට විඳිනවා ප්‍රශ්වාසයේදී තේ සතුට විඳිනවා ඒ සතුට එක්ක හුස්මත් එක්ක සම්බන්ධයක් නැහැ. කියන්නේ මේ හුස්ම තමයි මේ සතුටට හේතුව නෑ. ඒක වෙනම සතුටක්. හුස්මත් එක්ක කිසිදු සම්බන්ධයක් නැති තැන්පත් වෙන හිත තමන්ගේ තැන්පත් වීම ගැන ලබන සතුටක්. හිත සතුටු වෙනකොට එහි අතුරු ඵලය නැතිනම් මේ ප්‍රතිඵලය භුක්ති විඳින්නේ ශරීරය. චිත්ත සතුටු වෙනකොට ඒ විපාකයේ විඳින්නේ ශරීරය. දැන් හිත සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට ශරීරයට හරි පහසුවක්. මුළු ශරීරයටම හරි පහසුවක්. අර භාවනාවට බෑ කියපු ශරීරය, රුදෙනවා කියපු ශරීරය, දැන් ඇති කියපු ශරීරය මේ මොහොතේ කුමක්ද කියන්නේ? තව ඉමු. තව භාවනා කරමු. මට තව ඉන්න පුළුවන්. ඉතින් දැන් පළවෙනි වතාවට හිතයි ගතයි දෙකම සම්පූර්ණ සහයෝගය දෙනවා අපේ ආධ්‍යාත්මික ගමනට. මුලින් බෑ කිව්වා දෙන්නා ආපහු ඇද්දා අපිව. හැබැයි දැන් <coughs> දැන් දෙන්නාම අපිව පිටිපසින් තල්ලු කරනවා ආපහු වැදීම වෙනුවට ඉදිරියට තල්ලු කරනවා මේ ගමන හරි පහසු වෙනවා මෙතනින් එහාට හිතත් සතුටුයි ගතත් සුවදායකයි ඉතින් එතනදි හිත නවතින්නේ කල්පනා කරනවා. මොකටද මන් දුවන්නේ? මොකටද දුවන්නේ? මේ ලෝකෙ වටේම දුවලා නොලැබුණු දේ මට මගේ ගෙදරදීම ආපහු ලැබෙනවා. පළවෙනි වතාවට මගේ ගෙදර මට දැනෙනවා නිධානයක් වගේ කියලා. අන්න ඒ හිත නවතින මොහොත හිත මුළු හදවතින්ම එකඟ වෙනවා මේ යන ගමනට. පුංචි කොනකින් නොවේ. එක සිටිවිල්ලකින් නෙවේ. සමස්ත හිතින්ම එකඟ වෙනවා අපි කරන දේ හරි. මේ තමයි කල යුත්තේ. මේ තමයි කල යුතු එකම කාර්යය. කියා හිත මුළුමනින්ම එකඟ වෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ පහ අපි අත්දකිනවා ආස්වාසයේදී. මොනවද ලක්ෂණ පහ හිත දුවන්න පුළුවන් දිවුවට ආපහු එනවා ආපහු එනවා අපි අදින්න ඕනේ දැන් ආපහු එනවා දෙවෙනි ලක්ෂණය තමයි ඒ ආපහු ආවම හිත අපිට හුස්ම ගැන කලින් වට වඩා පැහැදිලි අංග සම්පූර්ණ විස්තරයක් රපෝර්තු කරනවා මේ හුස්ම මේ ආස්වාසය මේක කෙටි මේ ආස්වාසය දිගයි හිමීට ඇතුල් වෙන්නේ වේගෙන් පිට වෙන්නේ ඇත්ත తත්වේ වාර්තා කරනවා මේ දෙවෙනි ලක්ෂණය තුන්වෙනි ලක්ෂණය හිතට මේ තමන්ගෙම සමර්ථකම ගැන හරි සතුටක් අනම්මනම් හිත හිත අර මහා බරක් ඔළුවට ගත්ත හිතට ඒ අනවශ්‍ය සියලුම කැලිකසල අපෝ හැලුවාම දැනෙන සැහැල්ලුව දැනෙන්න පටන් ගන්නවා හිතටම Taman ගැන හරි සතුටුයි හිත ඇත්තටම සතුටු වෙනකොට බොරුවට නෙවෙයි අනුන් ගැන නෙවෙයි Taman ගැනම අව්‍යාජ වූ සතුටක් ලබන විට ශරීරයේ ඊට වැඩිය දෙයක් නැහැ ශරීරය කියනවා මට හරි සුවයි සැපයි හොඳයි මේ තමන්ගේ gedara තමන්ව ආදරයෙන් පිළිගන්නකොට හිතට හිතෙනවා මට gedara ඉන්න පුළුවන් මම මොකටද ආයි දුවන්නේ මං තව දුරටත් වීදි දරුවෙක් නොවේ අනාථ දරුවෙක් නොවේ මට ඉන්න තැනක් තියෙනවා බොහොම සතුටුදායක තැනක් පොහොසත් තැනක් මේ කරන දේ හරි මේ තමා කළ යුත්තේ මා මගේ සම්පූර්ණ සහයෝගය දෙනවා භාවනාවට කියා හිත මේ ව්‍යායාමයත් එක්ක එකඟ වෙනවා එතකොට මේ ලක්ෂණ පහ මේ ස්වභාවයන් පහ වරින් වර ඇති වෙනවා. මේ පහම එකපාර ඇති වෙන්නේ එකක් දෙකක් එනවා යනවා එකක් නැති වෙනකොට ඊළඟ කාරණේ හැබැයි නැවත නැවත පුහුණුවේදී මේ ලක්ෂණ පහම එකවර ඇති වෙනවා පවතිනවා ඇති වෙන විතරක් නෙමේ පිටම පවතිනවා ඒ පැවතීම තුළ අපි අත්දකිනවා අපූර්තම විවේකයක් ජීවිතේ කවදාවත් අත් නොදුටු විවේකයක් ශරීරයයි හිතයි ආධ්‍යාත්මයයි හදවතයි සිටිවිලි මේ සියල්ලම මේ සියල්ලම පළමු වතාවට පරිපූර්ණ වූ විවේකයක් ගන්නවා නින්දක් නොවේයි අවදිමත් වූ විවේකයක් ගන්නවා ඉතින් මේ තමා මේ හුස්මත් එක්ක යන ගමනේදී කෙනෙකු අත්දකින පළමුවැනි සමාධිමය ස්වභාවය. එය විවේකයෙන් උපදින සමාධියක්. විවේකයේ කියන්නේ මේ අනම්මනං සිටීමෙන් හිත වෙන්වීම නිසා ඇතිවන සමාධියක්. දැන් මේ සමාධිය තව දිගට වඩනවා මේ භාවනාවේදී මේ හිත දුවන නිසානේ ආපහු එයාම එන්නේ දැන් දුවන්නේ නෑ ඒ නිසා ආපහු එමක් අවශ්‍ය නෑ ආපහු එමක් අවශ්‍ය නැත්තම් මේ දිගින් දිගටම දිගින් දිගටම හුස්ම හුස්මෙන් හුස්මට එකිනෙකේ වෙනස්කම් හිතට කියන්න පුළුවන් එතකොට ලොකු සතුට අර කායික සුවය සහ ඒකාග්‍රතාව තව තව වැඩි වෙනවා. තව තව දියුණු වෙනවා. ඒ පුහුණුවේදී අර විවේකය සමාධියක් බවට පත් වෙනවා. දැන් මේ සතුට උපදින්නේ දැන් මේ කායික සුවය දැනින්නේ සමාධියෙන්. මුලින් විවේකයෙන් දැන් විවේකයට එහා ගිය සමාධියකින් අපි දිගින් දිගටම වාඩි වෙනවා භාවනාවට මොකද මේ අත්දැකීම හරීම සුන්දරයි හරීම ආස්වාද ජනකයි ජීවිතේ විවිධ සතුටවල් අපි විඳිනවා හැබැයි මේ සතුටත් එක්ක ආලකින්වත් තියන්න බෑ ඒ තරමට උත්කෘෂ්ටයි අතිවිශිෂ්ටයි ඒ නිසාම මේ සතුට කෙරෙහි මේ භාවනාවෙන් ලැබෙන සුවය කෙරෙහි අපි ලොකු ආසාවක් ඇති කරගන්නවා මොනම දෙයකටවත් එපමණ ආසාවක් අපි ඇති කරගෙන නැහැ. අපි හිතනවා අපි ලෝකේ උගා දේවල් වලට ආසයි. හැබැයි මේ අත්දැකීමට එනකොට අනිත් ඕන දෙයක් කැපකරන්න කැමති මේ අත්දැකීම දිගටම විඳින්න. ඉතින් එතනදී අන්න අපිට අපේ බෝධිචිත්තය කියනවා ඔබ දැන් මේ දිගු ගමනකට ඇවිත් ඒ ගමන නිමා නොකර අතරමඟ ගමන ඉවරයි කියලා හිතලා දැන් නැවතිලා ඉන්නේ. තව යන්න කියනවා. ඔය ඔබ ඔය නැවතුණු තැන ස්ථාවර තැනක් නොවේ. නිශ්චිත තැනක් නොවේ. අහිමි නොවන තැනක් නොවේ. ඒ නිසා තව ඉදිරියට යන්න. ඉදිරියට යන්න නම් මේ ආස්වාදයට තියෙන කෑදරකම අත්තරින්න වෙනවා. භාවනාමය මේ සමාධිමය ආස්වාදයට තිබෙන ඒ කෑදරකම දකින්නට වෙනවා, දැකලා අත්තරින්නට වෙනවා. එහෙම අත්තරියාම තව එහාට යන්න පුළුවන්. ඊළඟට අපි පුහුණු වෙනවා මේ සතුටයි අසතුටයි සැපයි දුකයි අතර දෝලණයේ වෙන ජීවිතයකට වැඩිය මධ්‍යස්ථ ජීවිතය මොනතරම් නිශ්චලද මොනතරම් ශාන්තද ඒ තීරණයත් සමග අපි ඡන්දය දෙනවා උපේක්ෂාවට අපි මෙතෙක් වෙලා ඡන්දය දුන්නේ සැපට සතුටට දැන් අපි ඡන්දය දෙනවා මධ්‍යස්ථ ස්වභාවයට උපේක්ඛාවට ඒ තමා මේ සමාධියේ පූර්ණ අවස්ථාව ආනාපාන සති භාවනාවෙන් කෙනෙකුට යහති පූර්ණ සමාධිය ලෞකික සමාධිය ඒ තමයි දැන් මේ කල්යාණ මිත්‍රයනි මේ මෙතෙන්ට එන්න ආනාපාන සතියම අවශ්‍ය නැහැ. ඒ වැදගත්. මේ කාරණේ හරිය වැදගත්. මේ සමාධිමය තත්වයට එන්න මේ කොහොම හරි හුස්මත් එක්කම දඟලන්න ඕනි කියලා දෙයක් නැහැ. එහෙම කොහේවත් අවධාරණය කළත් නැහැ. අත්දැකීම් ලැබපු ඇත්තන් එහෙම කියලත් නැහැ. මේ තැනට එන්න පුළුවන් තවත් පාරවල් තියෙනවා. ඉතින් තව එක පාරක් ගැන අපි එදා කතා කරා මේ අපේ සාමාන්‍ය ජීවිතය අපි සකස් කරගන්නට ඕනේ හිත තැන්පත් වෙන විදිහට ඒ සඳහා සාමාන්‍ය ජීවිතයේ අපි කළ යුතු වෙනස්කම් හතරක් ගැන එදා කතා කළා. ඉන් පස්සේ ඒ ඇති කරගත්ත සාවධාන බව, අවදිමත් බව අපි පාවිච්චි කරන්න පුළුවන් අපේ හිත දිහා බලන්න. හුස්ම දිහා බැලීම වෙනුවට හිත දිහා බලන්න පුළුවන්. දැන් අපි එකෙල්ලේ හිත දිහා බලන්න. සිතවිලි දිහා බලන්න. දෙහෙම බලන්න අමාරුයි. හිත කවදාවත් ඉඩ දෙන්නේ තමන්ව තමන් දිහා කෙලින් බලන්න කාටවත්. උළුවන් තරම් හිත උත්සාහ කරන්නේ හැංගිලා අනුන්ව පෙන්වන්න. තමන් හැංගිලා අනිත් අයව පෙන්වන්න. ඉතින් මේ කෙලින්ම හිත දිහා බැලීම ඒ නිසා අපහසුයි. ඒ වගේම ඒ අපහසු කරන තවත් කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි අපි අතීතයේ ලැබපු අත්දැකීම් හිත කරන්නේ මතක් කරන. විශේෂයෙන් අපි විවේක ගන්න වෙලාවට භාවනාවකට හිත යොමු කරන්න හදන වෙලාවකට හිත මොකද්ද කරන්නේ? ඒ ඒ වලක්වන්න අපි අතීතයේ ලැබපු අත්දැකීම් යලි යලිත් යලි යලිත් අපිට සිහිපත් කරනවා. ඒ අත්දැකීම් වලින් අපි සතුට ලැබුවා නම් ඒ සතුට මතක් කරනවා අසතුට ලැබුවා නම් අසතුට මතක් කරනවා ඒ අත්දැකීමත් සම්බන්ධ වුණු පුද්ගලයන් හිටියා නම් ඒ අයව මතක් කරනවා මේ විදිහට ඉතින් අපි එතකොට හිත යමක් මතක් කරලා දුන්නාම ඉන් එහාට අපි ඒ මතක් කර දුන් දේ අල්ලාගෙන දිගින් දිගටම කල්පනා කර කර කල්පනා කර කර ඉන්න දහම කියනවා මෙය හරියට ණයට ගත්ත කෙනෙක් දිගින් දිගටම පොලී ගෙවනවා වගේ ණය ගෙවන්නේ ණය වාරිකයේ ගෙවලා ඉවර කරන්නේ පොලී ගෙවනවා වගේ. ඉතින් පොලී ගෙවුවා කියලා ණය ගැතිකමින් නිදහස් වෙන්න බෑ. ණය ගෙවලා ණය නැති කෙනෙක් කියන ඒ සතුට විඳින්න බෑ. මේක හරි ලස්සන උපමාවක් දහම දීලා තියෙන මේ අපි අතීතයට ණය වෙලා තියෙනවා මතක් කර කර මතක් කර කර අපි කරන්නේ ඒ ණය ගෙවන එක නෙවෙයි ඒ ණය විඥායට පොලී ගෙවනවා. ඉතින් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේක අත්හැරලා දාන්න. මේ ගනුදෙනුව අත්හරින්න. මේක පාඩුයි. මේ අතීතය ගැන නැවත නැවත නැවත නැවත සිතමින් සිතමින් සිතමින් සිටීමෙන් කිසිම කෙනෙකුට ව්‍යාපාරික ලාභයක් ලබන්න බෑ පාඩුවක් නිසා මේ බව අවබෝධ කරගෙන මේ ගනුදෙනුවෙන් අයින් වෙන්න හිත මතක් කරලා දෙයි හිත කියයි පොළඹවයි අපි පොඩි බිස්නස් එකක් කරමුද මේ සිද්ධිය අල්ලාගෙන එදා වෙච්ච සිද්ධිය අල්ලාගෙන අපි පොඩි බිස්නස් එකක් පටන් ගමුද පොඩි ව්‍යාපාරයක් ඒකට අහුවෙන්න එපා ඒ ඇමට අහුවෙන්න එපා හිත යෝජනා කරයි අපි ස්ථිර කරන්නේ ස්ථිර කළොත් තමයි අපි ඒ උගුලට වැටෙන්නේ එතනදී ඔන්න තේරෙනවා ගෙවා ගන්න බැරි ණය කන්දක් ගෙවලා පහසුවෙන් ගෙවලා නිදහස් වුණාම කෙනෙකුට ලැබෙන ඒ අස්වැහිල්ල මොන වගේද කියලා ඊළඟට සුව කරගන්න බැරි ලෙඩක් වගේ මොන බෙද ගත්තත් සනීපුණු නැති රෝගියෙක් රෝගයක් බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් සනීප කරාම මොන තරම් නිරෝගී සුවයක් සතුටක් කෙනෙකුට ලැබෙනවද ඒ වගේ මේ හැම දෙයකම අපි ගැටෙනවා. එදා වෙච්ච දෙයට දැන් වෙන දෙයට ඉස්සරහට වෙන්න තියෙන දෙයට හැම දෙයක් එක්කම ගැටෙනවා. ගැටෙන්න ගැටෙන්න ගැටෙන්න අපි රෝගී වෙනවා. ඒතර මේ රෝගයක ලක්ෂණයක් තමයි ගැටීම. ඒ විදිහට බලන්න මේ ගැටීම ප්‍රබලතාවයේ නැත්තම් මේ ශක්තියේ ලක්ෂණයක් නොවේ. රෝගයක ලක්ෂණයක්. රෝග ලක්ෂණයක්. හැම දෙයක් එක්කම ගැටෙන එක මට රුස්සන්නේ නැහැ කියන එක ඒ රෝග ලක්ෂණයක් විදිහට දකින්නේ දැකලා ඒ රෝගේ සනීප කරගන්න ඒ ගැටීම අත්හරින්න ඒ ගැටීම අත්හරින්න තියෙන එක ක්‍රමයක් තමයි හදවතින්ම ප්‍රාර්ථනා කරන්න සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යම්තාක් ජීවීන් සිටිනවද ඒ හැම දෙනා කෙරෙහිම ඇති කරගන්න හෘදයාංගම වූ දයානුකම්පාවක් සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සාමාන්‍ය ජීවිතය ඇතුලේ සමස්තය කෙරෙහි හෘදයාංගම වූ හැඟීමක් ඇති කරගන්න එවිට හරි පහසුයි අර ගැටීම නැමැති රෝගය සනීප කරගන්න තුන්වෙනි චිත දාන තුන්වෙනි මාර්ග බාධකයේ තමා එපා කරන ගතිය. එපා කරන ගතිය. දැන් බෑ කියන ගතිය. පස්සේ කරමු කියන ස්වභාවය. ඒ ඒ මානසික වාතාවරණයේ හිත මැව්වහම අපි ඒ බෑ කියන ස්වාමියාගේ දාසේක බවට පත් වෙනවා වහලෙක බවට පත් වෙනවා ඉතින් වහලෙක් වුණාම බෑ කිව්වොත් බෑම තමයි. පස්සේ කරමු කිව්වොත් දැන් කරන්න බෑම තමයි පුළුවන් කමක් නැහැ. ඒ දාසියෙකුට බෑ කවදාවත් විමුක්තිය හොයාගෙන යන්න. මේ දාස භාවය අඳුරගන්න. මේ බෑ කියන හඬේ දාසියෙක් වෙන්න එපා. එහෙම දාසියෙක් වෙලා පිහිටියා. බෑ. පස්සේ කරමු. මට බෑ. අනිත් අයට පුළුවන් වුණාට මට බෑ. නෑ මට පුළුවන්. මට පුළුවන්. ඒ පුළුවන් කියන හැඟීමත් එක්ක එකතු වෙන්න. ඒ වීරියත් එක්ක එකතු වෙන්න. වීරියත් එක්ක එකතු වුනහම අම්මලි කමී දාසභාවයෙන් අපිට පහසුවෙන් නිදහස් වෙන්න පුළුවන්. නිවහල් කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට මේ මනස බාධා ගණනාවක් අපිට දානවා හිත දිහා බැලීම නවත්තන්ට හිත දිහා බලලා හිත තේරුම් අරගෙන හිතේ පුරුදු අර දුවන පුරුද්ද හැප්පෙන පුරුද්ද ප්‍රතික්‍රියා දක්වන පුරුද්ද නැති කරයි කියන බයට ඒ ඇබ්බැහිවීම Tamante නැති වෙයි කියන මේ මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණා වගේ එය නැති වෙයි කියන බයට අපිව මේ මගේ යෑම වළක්වන්නට හිත විවිධ වූ බාධක දානවා. මේවට දහමි කියනවා නීවරණ කියා. නීවරණ. ඒතර නීවරණ තුනක් ගැන අපි කතා කරා. ගත්ත ණයක් වගේ කාමච්ඡන්දය, ලෙඩක් වගේ ව්‍යාපාදය, දාස භාවයක් වගේ කම්මැලිකම. ඊළඟට මේ <clears throat> තමන් පිළිබඳ අදි탁ෂේරුව අයියෝ පෙච්චර දෙයක්ද මට භාවනා කරන්නේ පෙච්චර දෙයක්ද කියලා හිතන එක එහෙම නැත්නම් අයියෝ මට නම් කොහොමත් බෑ මේ දේ කරගන්න කියලා තමන්ව අව탁ෂේරු කරගන්න එක උද්දච්ච කුච්ච එය හරියට <clears throat> මේ හිරගෙයක ඉන්න කෙනෙක් වගේ හිරකාරයෙක් වගේ අපි අපිම හිර කරගන්නවා අදි탁ෂේරුවේ හා අව탁ෂේරුවේ හිරගෙයකී. ඒක නිදහස් වෙන්න බෑ. අපිටම හදාගත්ත හිරකේවල් දෙකක අපි හිර වෙනවා. බිත්ති දෙක මේ බව දකින්න. දැකලා මේ අදි탁ෂේරුවයි අව탁ෂේරුවයි මට ආ ඔක එච්චර දෙයක්ද හරි සිම්පල් කියලා හිතන එකයි මට නම් කොහොමත් බෑ කියලා හිතන එකයි මේ සිතිවිලි දෙකම අතහැරලා දාන්න. අවශ්‍ය ප්‍රමාණයට උත්සාහ කරන්න. ඕනෙවට වැඩිය උත්සාහ කරන්නත් එපා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් උත්සාහ කරන්නත් එපා. මේ වීරියය සමබර කරගන්න අපි පුහුණු වෙනවා. මේක කාටවත් කියලා දෙන්න බෑ. අපිම මේ පරිශ්‍රණය කරන්න ඕනේ. වීරිය වැඩි වුණොත් අති වැටෙනවා. වීරිය අඩු වුණොත් නිදිමත එනවා. එපා වෙනවා. ඉතින් ඒ ලක්ෂණ අඳුනගෙන වීරිය සමබර කරගන්න. පස්වෙනි කාරණිය තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාවට දීලා තියෙන උපමාව තමයි කාන්තාරයේ අතරමං වුණු කෙනෙක්. විශාල ධනයක් සාක්කුවේ දාගෙන පොඩි බැඳගෙන දුර ගමනක් කියන්නේ ගිය කෙනෙක් කාන්තාරයක අතරමං වුණා වගේ. ඒතර කාන්තාරයකට අපිට මවා ගන්න පුළුවන් පාරවල් නෑ තේන්න මං සලකුණු නෑ. ඉතින් කොයි පැත්තට ගියත් එක වගේ. අර ක්‍රමයට ටිකක් කරලා බලනවා, තව ක්‍රමයකට තව ටිකක් කරලා බලනවා, තව ගුරුවරයෙක් වාගෙන වෙන විදිහක ගමනක් යනවා ටික දුරක් ගියාම බෑ කියලා හිතලා තව අලුත්ම ගුරුවරයෙක් හොයාගන්නවා දැන් මෙහෙම ගියාම කවදාවත් කාන්තාරයෙන් එළියට යන්න ලැබෙන්නේ අර තමන් ළඟ තියෙන විශාල ධනෙන් සැප විඳින්න අවස්ථාවක් නැහැ. හොඳට හිතන්න. ලොකු මුදලක් අතේ තියෙනවා. නමුත් කාන්තාරයක තියෙන සල්ලි වලින් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කාන්තාරයෙන් එළියට ගියාම. ඉතින් ඒ නිසා එක පාරක කෙලින්ම හරි දිශාවට හරවෙන්නේ නැතිව හරවන්නේ නැතුව යන්නට ඕනේ. එහෙම ගියොත් විතරයි එළියට යන්න පුළුවන්. හැබැයි එහෙම යන්නේ ගමන වලක්වලා ඔය එක එක පැත්තට ඔළුව හරවලා අපිව අතරමං කරන ස්වභාවයක් තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ තොරතුරු වැඩියෙන් අරගෙන උපදේශ විවිධ වූ උපදේශ රාශියක් අරගෙන එකිනෙකට පරස්පර මොනවත් කර කියා ගන්න බැරි තැනකට එනවා. එකක්වත් දිගට යන්න බැරි තැනකට එනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ පහ දකින්න හිත දිහා බලන්න ගියාම හිත නෙමෙයි අපිට මුලින් පේන්නේ මේ නීවරණ පහ. නීවරණ පහ නම් කියාගෙන ඉන්නේ නෑ. මම තමයි කාමච්ඡන්දය, මම තමයි ව්‍යාපාදේ, එහෙම ඉන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ මූණ බලලා අපිට බෑ මෙයා කවුද කියලා හඳුනාගන්න. හොඳ අවධානයෙන් හිටියොත් අන්න තේරෙනවා මේ වැඩ කරන්නේ කාමච්ඡන්දේ මේ අතීතයේ ගැනල්ලා ඒ වින්දනීය නැවත මට මතකයෙන් විඳින්න පොළඹවලා අතීතයට තව තවත් ණය කරුවෙක් බවට මාව පත් කරන්නේ මේ කාමච්ඡන්දේ. මේ නුරුස්නා බවට මාව ගේන්නේ ඒක තමයි ව්‍යාපාරය. දැන් ඇති කියලා හිතවන්නේ හෙට කරමු ලබන සතියේ ඒ තීන විද්දය. එහෙම නැත්නම් මේ මාව කලබලයටපත් කළා ශනීක ප්‍රතිඵල හොයන්නේ. එහෙම නැත්නම් ප්‍රතිඵල ඊළඟ ආත්මයට කල් දමවන්නේ ඒ උද්දච්ච කුච්චය. එකම එක ක්‍රමයකවත් දිගටම මට ඉන්න නොදී ක්‍රමයෙන් ක්‍රමයට අරියට අත්ෙන් අත්තට පනිනවා වගේ මාව තල්ලු කරන්නේ මේ තමයි විචිකිච්ඡාව මේ පහ දකින්න මේ පහ දකින්න එතකොට ආනාපාන සති භාවනාව අවශ්‍ය නැහැ කෙලින්ම හිත දිහා බලලා අපිට පුළුවන් මේ නීවරණ මතුවෙන මතුවෙන ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙන වෙලාවේ මේවා හඳුනාගෙන ඒ වගේන් ඈත් වෙන්න. ඒ ඈත් වීම තුළ මේ නීවරණ ටික ෂේ වෙලා ගියාම ඈත් මෑත් වෙලා ගියාම හරියට වලාකුල් ඈත් වුණාම අපිට තුන් සඳ පේනවා වගේ බැබලෙන දිදුලන ඉරු පේනවා වගේ නිල් අහස පේනවා වගේ අන්න සමාධිය දකින්නට ලැබෙනවා. ඉතින් මේ පාරවල් දෙකක්. තව පාරවල් තියෙනවා. එක පාරක් හුස්මත් එක්ක යන පාර, අනිත් පාර ඍජුවම හිත දිහා බලලා නීවරණ පහ අඳුනාගෙන ඒ නීවරණ වලින් තමන් ඈත් වීමෙන් ඒ නීවරණ වලට පෝර නොදැමීමෙන් නීවරණ ශේ කිරීමෙන් මතු කරගන්න සමාධිය. මේ සමාධි දෙකේ ගුණාත්මක පැත්ත බැලුවොත් ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඉන් එහාට යන ගමනට අවශ්‍ය මූලික පහසුකම් මේ ක්‍රම දෙකෙන්ම ලැබෙන සමාධියෙන් අපිට සපේනවා. ඒ නිසා කල්යාණ මිත්‍රේනි මේ ගමන හරිය ප්‍රායෝගිකයි. මේක පරණ පාරක් නෙවෙයි. අපිට හිතෙනවා මේක අවුරුදු 2600කට කලින් තිබිච්ච පාරක්. දැන් ඒ පාරේ යන්න පුළුවන්ද? නෑ පාර අදට සජීවී. අදටත් සජීවී. කවදාවත් පරණ නොවන පාරක් තමා මේ ආර්ය මාර්ගය. කවදාවත් පරණ වෙන්නේ නැති පාරක්. අපි හැම දිනාටම ආදරයෙන් ඇරයුම් කරන පාරක් තමයි එන්න. එන්න මා වෙතට යන්න මා මතින් පිවිසෙන්න මේ මගට ආර්ය මාර්ගයට. ඒ ආරාධනෙට අපි එකඟ වෙමින් බලමු ටික වෙලාවක් මේ අත්දැකීම මොන තරම් අපිට සමීප වෙන්න පුළුවන්ද කියලා.

නැහැ හදිස්සියක් ආතතියක් ශනික ප්‍රතිඵල අත්දකින්නට අපිව අදිස්සි කරවන්නේ කලබල කරවන්නේ ඒ නිසා හුස්ම ස්වභාවික වෙනවා හුස්ම හුස්මට ඕනේ විදිහට ඕනේ ප්‍රමාණයට අවශ්‍ය වේගයට ඇතුල් වෙනවා පිට වෙනවා අතිශය යලි යලිත් අපිට කියයි මට තව තවත් ණය වෙන්න ණය වෙන්න ණය වෙන්න එක් එක් සිදුවීම මතක් කරමින් අපිව අතීතේ නායකරුවෙකු බවට පත් කරගන්නට හිත උත්සාහ කරයි ඒ බව අඳුනගෙන ඒ නයින් නිදහස් වෙන්න අතීතේ ජීවත් වෙන්න ජීවත් වෙන්න තව තවත් ණය වෙනවා ණය ගෙවිය හැකි එකම ක්‍රමය වර්තමානයේ ජීවත් වීමයි හුස්ම ඇතුල් වෙන්නේ වර්තමානයේ පිට වෙන්නේ වර්තමානයේ වර්තමානයේට පමණයි ආශ්වාස ප්‍රශ්වාස කළ හැකි නුරුස්නා බැව් ගැටීම් මතක් වෙන්න පුළුවන් අතීතයේට වර්තමානයේට අනාගතයේට ගැටෙන්න පුළුවන් ඒ මොහොතේම හදවතින්ම ඇති කරගන්න හෘදයාංගම වූ දයාවක් අතීතයේ කෙරෙහි වර්තමානයේ කෙරෙහි අනාගතයේ කෙරෙහි මගේ නෑ තරහක් අමනාපයක් කවුරුවත් එක්ක කිසි කෙනෙක් ගැන සමහර විට දැන් භාවනා කළා ඇති කියන හැඟීම එන්න පුළුවන්. දැන් බෑ කියන හැඟීම එන්න පුළුවන්. පස්සේ කරන්නම් කියන යෝජනාව මේවා යෝජනා විදිහටම තිබුණා වේ. ඉර කරන්නට 诺亚。 විතෙක අපි තක්ෂේරු කරුවන් බවට පත් වෙන හැටි දකින්න පිළිවන් මීට වඩා මොනතරම් ගැඹුරු භාවනා අපි කරලා තියෙනවද මේක මොකක්ද ඒ වගේම අයියෝ මේ භාවනාව මොන තරම් සංකීර්ණද මට නම් කරන්න බැරි වෙයි. මේ තක්ෂේරු කරුවා අඳුනගන්න අඳුනගෙන ඒ තක්ෂේරු යථාර්ථයේ විදිහට බාහිර නොගෙන ඉන්න ඒවට වටිනාකම් නොදී ඉන්න විтин විට සැක සංකා ඇති කරවයි හිතේ මේද නිවැරදි ක්‍රමය මෙහෙම කවුරුත් මීට කලින් කියලා නෑනේ ඇයි අර පොතේ අපි කියවූ මෙහෙම දෙයක් කියලා දීලා නැත්තේ ආදී වශයෙන් අපිව අතරමං කරවන එක තැන කරකවන එකම පාරක දිගට යන්නට ඉඩ නොදෙන සැක සංකා ඇති කරවන්න හදයි පාර වරද්දන්නේ මේ බාධා බාධා නොකරගෙන අපි වඩ වඩා සාවධාන වන විට සතිමත් වන විට සතිමත් වන විට වීරියවන්ත වන විට පතුලින්ම පුංචි ප්‍රමෝදයක් උපදිනවා ඒ ප්‍රමෝදය මෝදු වෙන්නට වැඩෙන්නට පිපෙන්නට පටන් ගන්නවා අත්දකින්න අත්දකින්න ඒ අභ්‍යන්තර ප්‍රමෝදය හිත එහෙට මෙහෙට යනවා හැබැයි ආපහු වෙනවා හරියටම මේ මොහොත ගැන හිත අපිට වාර්තා කරනවා හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා හිතට හරි සතුටුයි බෑයි කියූ දෙයක් පළවෙනි වතාවට අගේට කරන්න පුළුවන් වුණාම හිත සතුටු වන විට කය සංසිඳනවා කාලය නොදෙනී යනවා සමස්තයම එකඟ වෙනවා මේ භාවනාවට යලි යලි වර්තමානයේ තෙන හිත වඩ වඩාත් වර්තමානයේ සිදුවන දේ සවිස්තරාත්මකව වාර්තා කරන හිත ඒ නිසාම අහිංසකව සතුටු වෙන හිත සංසිඳුණු කය සමස්ත පද්ධතියන මුළු හදවතින්ම පල කරන එකඟ බව අත්දැකීමක් සමග මේ අපූර්වතම සුසංයෝගයක් සමග කාලය නතර වෙනවා ලොකු විවේකයක් දැනෙනවා අමාරුයි කියා పూర్ව විනිශ්චයකට ඇවිත් නොකර සිටි භාවනාව හොඳට කෙරෙන්න පටන් ගන්නවා පොතේ තිබූ කරුණු කාරණා සජීවී අධ්‍යක්ීම් බවට පත් වෙනවා සියලු අපූර්ව අත්දැකීම් සමග සංසුන්ව ඇස්තරින්ම ඇරුණු ඇස් දෙකට මොනවද තියෙන්නේ ඒ ගැන සතිමත් වෙන්න පිළිවන් බව පිළිබඳ ලොකු අත්දැකීමය ඉඟියක් අපි කාටත් ලැබුණා අපිට එකට තනි තනිවත් මේ ගමන යන්න පිළිවන් මේ නිවෙන සිට වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන මේ මාසයේ අන්තිම ඉරිදා පැවැත්වෙනවා. ලබන ඉරිදා නිවෙන සිට වැඩසටහන නැහැ. හේතුව ඊට පහුවදා පොය දවසේ ඒ පහුවදා පොය දවසේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. උදේ 8:30 සිට 11:45 වනතුරු භාවනා දේශනා සාකච්ඡා එතෙක් අපි හැමදෙනාටම ලොකු පෞද්ගලික කාලයක් විශාල පෞද්ගලික කාලයක් ලැබෙනවා මේ අධ්‍යක්ීම් වල ගැඹුරට යන්න වඩ වඩාත් අධ්‍යක්ීම් සතිය කරගන්න තහවුරු කරගන්න ඒ සමගම අපේ කුඩා දූපතුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ළමා වැඩසටහනක් පිපෙන පියුම් ඒ දෙවන වැඩසටහන මේ මාසේ 25 සෙනසුරාදා දේ අසහාරිස්ත 10 ආමාර වනතුරු පැවැත්වෙනවා ඒට ඔබේ දූපුතුන්ව සම්බන්ධ කරන්න අවශ්‍ය නම් විමසන්න. කල්‍යාණ මිත්‍රයනි පාර විවෘතයි මාර්ගයේ විවෘතයි මාර්ගය අපට අතවනා හැරීම් කරනවා එන්නම ආවෙසට යන්න මාමතින් මේ ඇරයුම හැමදෑම අපිට ඇහෙන එකක් නෑ. ඇහෙන්නේ බොහොම ටික කාලයකට. මේ ඇහෙන කාලයයි. ඇහෙන කාලයෙන් අපි උපරිම ප්‍රයෝජන ගමු. සෑම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා.